ආයිබෝවන් සුබෝදෑසනක් සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට සියලු අකුසලයන්ගෙන් මිදීමත් සියලු කුසල් දහම් රැස් කිරීමත් සහ තමන්ගේ සිත රාගාදී කෙලෙසුන්ගෙන් දුරු කර ගැනීමත් යන කරුණු සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව වනවා. ඉතින් ඒ නිසා සිත රාගාදී කෙලෙසුන්ගෙන් දුරු කරගෙන නිවැරදි මාර්ගයට සිත යොමු කරගෙන එතුලින් දෙලව දියුණුව සලසා ගන්නට ඔබට මඟ පෙන්වන්නටයි අප නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ බෞද්ධ නාලිකාව 24 පැය මුළුල්ලේම. ඒ මාධ්‍ය මෙහෙවරෙහි තවත් එක් වැඩසටහනක් ලෙසින් සෑම දිනකම උදෑසන 8ට ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාව අප දෛනිකව ඔබ වෙත sannivedanaya කරනවා. අද අපි සූදානම් වන්නේ බ්‍රහස්පතින්දා දවසේ අදට නියමිත ධර්ම සාකච්ඡාව මෙලෙසින් ආරම්භ කරන්නට. ප්‍රත්‍යවේක්ෂ දේශනා මාලාවේ 23 වැනි සතිය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අද බ්‍රහස්පතින්දා දවස මේ සතිය තුළ අනාත්ම සංඥාව පිළිබඳවයි විග්‍රහ කරන්නේ. ඉතින් ඒ පිළිබඳව අපට දේශනා කරන්න විශේෂයෙන්ම අනාත්ම සංඥාව ප්‍රගුණ කිරීමේදී හැදෑරීමේදී ඔබට මතුවන ගැටලු වලට ප්‍රායෝගිකව ඒ විසඳුම් ලබා දෙන්නටයි අද අපි කටයුතු කරන්නේ. ඉතින් ඒ උදෙසාත් අප සැමදෙනා කෙරෙහිත් සිටින් ධර්ම සභාවට වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූරකෝ පිළිගනිමු. සාදු සාදු සාදු අද මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට Tamanගේ සදැහැරි දායකත්වය ලබාගෙන කටයුතු කරන ඒ පින්වත් පිරිසට මම දැන් ආරාධනා කරනවා ස්වාමින් වහන්සේට මල්වට්ටිය අතගස්වලා පිළිගුරු බුදු පියාණන් වහන්සේට පූජා කරන්නට ඒ වගේම ඉන් අනතුරුව දෙහත් වට්ටිය පිළිගන්වලා ස්වාමින් වහන්සේට මේ වැඩසටහනට ආරාධනා කරන්නට ගතවන්නේ 23 වෙනි සතිය විශේෂයෙන්ම දැන් මේ සති 23ක් පුරාවට සති 22ක් පුරාවටම අපත් සමග ඒකාත්මික වෙලා අද දවසේ මේ 23 වන සතියේ සිව්වැනි දේශනාවත් සමගින් එක්කාසු වෙන ඔබ දන්නවා මේ වැඩසටහනේ පිළිවෙල. සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේ සෑම සතියකම සඳුදා දවසේ තමයි කිසියම් මාතෘකාවක් නැව් මාතෘකාවකින් මේ සතිය ආරම්භ කරන්නේ. අනාත්ම සංඥා පිළිබඳවත් ඒ අනුව පසුගිය සඳුදා දවසේ ස්වාමින් වහන්සේ දේශනා මාලාව ආරම්භ කළා. අඟහරුවාදා තවත් දේශනාවකින් පසු ඊයේ දවසේදී තවත් ඒ පිළිබඳව විග්‍රහ කරන ධර්ම සාකච්ඡාව පැවැත්වුණා. දැන් අද මේ ඇසුරෙන් ස්වාමින්වහන්සේට අප මින් පෙර වැඩසටහන් වලදී සිහිපත් කළා බෞද්ධ නාලිකාවට විශාල වශයෙන් දෙස් විදෙස් සියලු දෙනාගෙන්ම මේ වැඩසටහන් මාලාව පිළිබඳව ඒ අගය කිරීම ඒ වගේම ස්වාමින් වහන්සේ ඒ හඳුන්වා දුන් ප්‍රතිවේක්ෂා සටහන අනුගමනය කිරීම ඒ වගේම ඒ අනුගමනය කිරීමේදී මතුවන ගැටලු පිළිබඳව අපට ලිපි බොහෝ සෙයින් ලැබෙනවා. ඉතින් මේ ලැබුණු ලිපි අතරින් අනාත්ම සංඥාවට අදාළ ගැටලු මාලාවක් ස්වාමින් වහන්සේ තෝරාගෙන ඒ සඳහා විසඳුම් ලබා දෙන තමයි අද අපි කටයුතු කරන්නේ. ඉතින් ඒ අනුව පළවෙනිම ගැටලුව ලෙසින් අපට ශ්‍රාවකයෙක් යොමු කර තිබෙනවා අනාත්ම භාවනාව સિદ્ધ කරන ආකාරය පිළිබඳව නැවතත් පැහැදිලි කර දෙන හැටියට ස්වාමීන් වහන්සේ. සම්මා සම්බුද්ධ සමදිනාටම ඇත්තටම යසිත මහත්තයා හුඟක් අය අනිත්‍ය භාවනාව સિદ્ધ කරනවා මිසක් අනාත්මයේ භාවනාවක් විදිහට સિદ્ધ කරන පාටක් පේන්නේ නැහැ අඩුයි. ගොඩක් අය කරන වැඩේ සාමාන්‍ය ජීවිතයේදී. නමුත් අත්‍යවශ්‍ය කාරණාවක් තමයි අනාත්ම සංඥාව. ඒක නිසා වෙනුයි අපි මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ. අනාත්ම භාවනාව භාවනාවක් විදිහට අනාත්මය सिद्ध කළ යුතුමයි කියන එක පැහැදිලි වෙනවා. සූත්‍රවලදී විශේෂයෙන් ගිරිමානන්ද සූත්‍රයේදී අනාත්ම සංඥා පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ. රුක්ක මූලගතෝවා අරඤ්‍යගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පටිසංචික්කති චක්කුං අනත්තා රූපං අනත්තා මේ විදිහට තමයි අනාත්ම භාවනාව විතර සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ආයතන 12 වශයෙන් ඇහි ඇහැ මගේ වශයෙන් ගන්නට නොහැකිය කියන හැඟීම උපදින විදිහට මෙනෙහි කරන්න ඕනේ. නැත්නම් චක්කු අනාත්මයි චක්කු අනාත්මයි චක්කු අනාත්මයි රූපය අනාත්මයි රූපය අනාත්මයි කිය හිටියට අදාළ හැඟීම උපදින්නේ නැහැ. ඒ හැඟීම උපදින විදිහට භාවනාවේ යෙදෙන්න ඕනේ. ඉතින් චක්කු අනාත්මයි කියලා කියනකොට ඒ කියන්නේ චක්කු ප්‍රසාදය කියන එක චක්කු ප්‍රසාදය කියන්නේ අපේ මේ පෙනීම ලබා දෙන පෙනීමට හේතු වෙන ඇහි යම් කිසි කොටසක් තියෙනවනේ. ඒකට කියනවා චක්කු ප්‍රසාදය කියලා. ඒක රූපයෙන් සකස් වෙච්ච කොටසක්. අන්න ඒ කොටස ගැන අපි දන්නේවත් නැහැ. ඒතර ඒක හදාගත්තේ මම නෙවෙයි. ඒකේ පාලනය මගේ ළඟද? නැහැ. ඒක මොන වගේ ගුණයෙන් යුක්ත වෙන්න ඕනද කියලා මම තීරණය කරාද? නැහැ. අදටත් ඒක ක්‍රියාත්මක කරන්නේ මන්ද? නෑ එහෙනම් ඒකේ ස්වභාවය වශයෙන් ගත්තොත් ඇහැ ඇහැ ස්වභාවය වශයෙන් ගත්තොත් මට ඕන හැටියට මං හදාගත්ත එක්කුත් නෙමෙයි මට ඕන වෙලාවට නැති වෙන එක්කුත් නෙමෙයි මට ඕන වෙලාවට වෙනස් වෙන එක්කුත් නෙමෙයි එතකොට ඊළඟට ඒ වගේම තමයි ඇහි ක්‍රියාකාරීත්වය ගත්තොත් එහෙම අපි අපිට බලන්න ඕනේ වදිහා මෙහෙම කරලා බලනකොට කැමති ඒවා දිහා බලහත්කාරයෙන් අපි එපා ගියද්දී අකමැත්තෙන් අපිට රිදෙන අපි අකමැති අකමැති දේවල් පේනවද නැද්ද ඇත්ත නැතික බලනවා නැහැ පේනවා මගෙන් අවසරයක් නැතුව. මගේ ළඟ තියෙන ආයතනය මගෙන් අවසරයක් නැතුව ක්‍රියාත්මකද නැද්ද එහෙනම්? මම පොඩ්ඩක්වත් කැමති නැතුව මගේ කිසිම අවසරයක් නැතුව මේ ඇහැ ක්‍රියාත්මක වෙනවා. එන එක මගේ කියලා ගන්න. නේද? අන්න ඒ විදිහට මගේ කියන හැඟීම අයින් වෙලා මගේ නිවේදයක් මේක මේක ක්‍රියාකාරීත්වයක්. දැන් කොණ්ඩේ වැවෙන එක මගේ වැඩක් නෙවෙයි. නේද? අපි කියන්නේ වැවෙනවා කියලා කියන්නේ. ඒකට නමුත් අපි බලන එකට කියන බලනවා කියලා. ඇත්තටම බලනවා නෙවෙයි පේනෙනවා ඇත්තටම පේනෙනවා පෙනීමක් ඒක. එතෙන්දී නම් පේනෙනවා කියලා කියනවා ඇත්තටම. මට දැන් පේන්නේ නැහැ කියලාත් කියන ඒ වගේම කෙටි කාලයකදීම අපි හුඟක් වෙලා හිතන්නේ අර කර මේ පස්සේ ඔය පෙනීම අඩු වෙලා යනවා. අන්න ඒව තමයි එතකොට තමයි අනාත්ම වෙන්නේ කියලා. නෑ මේ නිමේෂණයේදීම මේ හැම වෙලාවකදීම අපි ඇහෙන් පේන රූපය ඇහැ සහ රූපය කියන දෙකම දෙකේ ක්‍රියාකාරීත්වයන් ගත්තොත් බාහිර රූපයත් තමයි මට ඕන විදිහට පාට හැදෙන්නේ නැහැ මට ඕන විදිහට දිරන්න නැතුව තියෙන්නේ ඒ රූපය මගේ වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ වගේම ඇහත් දැයි. එහෙනම් ඇහත් රූපයත් දෙක එකතු වෙලා හැදෙන විඥානය ගැන කාර කතාවක්ද? ඉතින් ඒ විදිහටම කනත් කනත් ශබ්දයක් නාසයත් ගන්ධයත් දිවත් රසත් ශරීරයත් පහසත් සහ මනසත් ආදරය ආදී ධර්ම කියන 12 වෙන් වශයෙන් වෙන් වශයෙන් වෙන් වශයෙන් මෙහි කරනකොට මගේ ජීවිතය කියලා කියන්නේ ඇහ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. මගේ ජීවිතය කියන්නේ ඒ ටිකනේ. නේ එතකොට ජීවිතය කියලා මේ තියෙන කොටස මට ඕන හැටියට තියෙන්නේ නෑ ඇත්ත ඉතින් මේ ශරීරය වැවෙන්නේ මට ඕන හැටියට නෙවෙයි රිදෙන්නේ මට ඕන හැටියට නෙවෙයි දිරන්නේ මට ඕන හැටියට නෙවෙයි ඔක්කොම බලපුවාම ඒක කොටස් 12ක් වශයෙන් අපි මෙනෙහි කරනකොට අන්නේ කොටස් 12 මෙනෙහි එතකොට මොකද වෙන්නේ මේ 12ම අනාත්මයි කියලා එක හැඟීමක් එනවා ඉතින් අන්න ඒ වගේ මේ 12 වෙන වෙන වශයෙන් අරගෙන මගේ නෙවෙයි කියන හැඟීමක් උපදින තුරු මගේ කියලා හැඟීමක් තමයි දැනට තියෙන්නේ. ඒක මගේ නෙවෙයි මට අයිතියක් නැහැ කියලා ඒ ලක්ෂණ පිරික්සනකොට ඒ සැබෑ ඇත්ත අපේ හිතින් ඇත්ත වෙනනම් කියලා හැඟීමක් විදිහට උපදිනවා. අන්නේ හැඟීම උපදින තුරු අපි මේ මෙනෙහි කිරීම කරන්න ඕන. ඒ කරන මෙනෙහි කිරීම වලට කියනවා අනාත්ම භාවනාව කියලා. අපිට ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දුන්නේ මේ අපේ ශ්‍රාවකයන් අපට යොමු කළ කර ඇති ගැටලු අනුසාරයෙන් සකස් කරන මේ අනාත්ම භාවනාව સિદ્ધ කරන ආකාරය නැවත නැවත පැහැදිලි කරන්න කියලා තමයි අපිට ගැටලුව ලැබිලා තියෙන්නේ. ඒ පිළිබඳවයි ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරේ. විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි අපි මේ වැඩසටහන ආරම්භයේදී මේ ගැටලු මාලාව මේ අද දවසේ ප්‍රශ්නාවලිය සකස් වී තිබෙන්නේ බොහෝ දෙනා අපි පෙරසිය අසතියවලදී සිහිපත් කළා බොහෝ දෙනා එක හා සමාන ගැටලු ස්වාමීන් වහන්සේ වෙත යොමු කරලා තිබෙනවා. ඉතින් ඒ ඒවා සියල්ල එක්කාසු කොට ඒ සියල්ල නියෝජනය වෙන පරිදි සකස් වුණු ගැටලු මාලාවක් තමයි අප මේ නම් ගම් සිහිපත් නොකර මෙලෙස ඒ වට විසඳුම් ලබා ගන්න කටයුතු කරන්නේ ඒ නිසා වෙන. ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව හැටියට අපිට ලැබී තිබෙන්නේ අනාත්ම සංඥාව පිළිබඳව පැහැදිලි කර දෙන හැටියට ඉල්ලීමක් කරලා තියෙන්නේ. ඔව්. අනාත්ම සංඥාව කියලා කියන්නේ අනාත්ම භාවනාව කරන කෙනෙකුට ඇති වෙන එකක්. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම කියන එකයි. එකම වස්තුවක් ගත්තොත් එක එක්කෙනා එක එක්කෙනා එක එක විදිහට හඳුනා ගන්නවා. ඒ මොකද මේ වස්තුවේ තියෙන ලක්ෂණ හින්දා. මම ඔකට පහුගිය දවස් ටිකේම කියපු උදාහරණ කීපයක්ම කිව්වා. එකක් නැවත මතක් කරොත් එහෙම අපි හිතමුකෝ දේශපාලඥයෙක් ක්‍රීඩකයෙක් ගායකයෙක් කියන තුන් ලක්ෂණ තුනම තියෙන එක්කෙනෙක් ඉන්නවා. එයා දේශපාලනයත් කරනවා, එයා එක පැත්තකින් ගායකයෙක්, අනිත් පැත්තේ ක්‍රීඩකෙක් කියලා හිතන්න. ක්‍රීඩාව ගැන වැඩි අවධානය තියන අයට මෙයාව දැක්කම මතක් වෙන්නේ එයාගේ ක්‍රීඩා කෞශල්‍යය. සංගීතය ගැන වැඩි අවධානයක් තියෙන සංගීතයට කැමති කෙනෙකුට සංගීතය ශාස්ත්‍රයේ ඉන්න කෙනෙකුට එයාව දකින්නට මතක් වෙන්නේ එයාගේ ගීත හෝ එයාගේ සංගීත දේවල්. දේශපාලඥයෙකුට එයා කෙනෙකුට දේශපාලන උනන්දු තියෙන කෙනෙකුට එයාව දැක්කම ගායකයෙක් කියන කෝණයෙන් නෙවෙයි පේන්නේ දේශපාලනයක. එතකොට බලන්න පුද්ගලයා එකයි පුද්ගලයාගේ ලක්ෂණ තුනක් තියෙනවා. නේද? ඒ ඒ ලක්ෂණ ඒ එක එක්කෙනාට එක එක්කෙනාට පේන්නේ වෙනස් විදිහට. ඒතර මේ පුද්ගලයා දකිනකොට දේශපාලනට හදාලා කෙනා එයාව හඳුනගන්නේ දේශපාලකයෙක් විදිහට. සංගීත ශාස්ත්‍රයට අදාළ කෙනා හඳුනගන්නේ සංගීතඥයෙක් විදිහට. ඒතර බලන්න ඒ විදිහට හඳුනගන්නේ. අන්න ඒකට කියන හඳුනා ගැනීම කියලා. අපේ ජීවිතේ අපිට නොයෙකුත් සිද්ධි වෙනවා. උදාහරණයක් දෙස කවුරු හරි බයිනවා. කවුරු හරි ගහන්න එනවා. තරහ වෙනවා. ඊර්ෂ්‍යා කරනවා. යුද්ධ කරනවා. ආදරය කරනවා. ඒ වගේ ගොඩ දේවල් මිනිස්සු අතින් සිද්ධ වෙනවා. විතරක් නෙවෙයි කැඩෙනවා, බිඳෙනවා, වැටෙනවා. මේ මේ අජීව වස්තුලත් මේකුත් වෙනස් කියන සිද්ධ වෙනවා. අන්න ඒ ඒවා තුල තියෙනවා අනාත්ම ලක්ෂණය. හරිද? ඒ සිද්ධිවල තියෙනවා අනාත්ම ලක්ෂණය. දැන් අර අර පුද්ගලයා තුල තියෙනවා සංගීතඥයෙක් කියන ලක්ෂණය. හැබැයි ඒක හැමෝටම පේනවද? සංගීත ශාස්ත්‍රය භාවිතා කරලා තියෙන හරි වෙන එක. නේද? ඒ පුද්ගලයා තුළ තියෙනවා ක්‍රීඩාව කරන්න පුළුවන් ලක්ෂණ. හැබැයි ඒක හැමෝටම පේනවද? නෑ. භාවිතා කරලා තියෙන අයට කලින් ආශ්‍රය කරලා තියෙන අයට කලින් දන්න අයට පේනවා. ඒ වගේ අනාත්ම භාවනා කරලා තියෙන අයට තමන් දකින සිද්ධියේදී, ඇහෙන සිද්ධියේදී, විඳින සිද්ධියේදී අනාත්ම සංඥාව ඇති වෙනවා. අනාත්ම සංඥාව ඇති කර ගැනීම සඳහා තමයි භාවනාව කරන්නේ. දැන් තේරෙනවා අනාත්ම වශයෙන් හඳුනා ගන්නවා අපි. අපේ පවුලේ කෙනෙක් මැරෙනවා අනාත්ම වශයෙන් හඳුනා ගන්නවා. කවුරු හරි මට බයිනවා අනාත්ම වශයෙන් හඳුනා ගන්නවා. හරි. ඒ වගේ අනාත්ම වශයෙන් හඳුනා ගැනීමේදී අපිට ඇත්තටම තේරෙනවා මෙන්න මෙහෙම එක හරීම ප්‍රබල දෙයක් වගේ ඒක වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ දින ටිකේ පාවිච්චි කරා නම් මේ කියන ක්‍රමවේද අද වෙනකොට දැන් හතරවෙනි දවසද අද වෙනකොටවත් ඇත්තට ජීවිතේ නිකන් අමුතු වෙනසකටපත් වෙන්න ඕනේ මොකද මට මගේ ළඟ මෙතන සිද්ධ වෙන සියලු ක්‍රියාවකාරීන් දේවල් මගේ වසඟයට ගන්න බැරුව මගේ පාලනයකින් තොරව ඇතුළාන්තයෙන් එන දේ ඒ මොහොතේ ක්‍රියාත්මක භාවයට යනවා කියලා දැනෙනකොටම මම අනිත් අය ගැන තේරුම් ගන්නේ මං ගැන තියෙන මින්නේ. මේක ටිකක් ගැඹුරින් කතා කරලා කමන්නේ මම මෙහෙම අහනවා. අපි දෙන්නම ආදරය අත්දැකලා ඇති. හරිද ආදරය කියන්නේ කියන්නේ අම්මා අම්මා ගැන කියලා හිතන්න මම ආදරය කියලා දැනෙන දෙයක් තියෙනවා මට ඔබතුමාට ආදරය කියලා දැනෙන දෙයක් තියෙනවා හොඳටම විශ්වාසද අපි දෙන්නටම දැනෙන එකම දේ කියලා එහෙම වෙන්න පුළුවන් සනස නේද අපි දෙන්නටම දැනෙන එකම දේ අපි හැමෝම ආදරය ආදරය ආදරය කියලා කියනවා එහෙම 100%ක්ම එකම දෙයට තමයි මේ කියන්නේ කියලා කියන්න බෑ නේද හේතුවක් තියෙනවා. ඒකයි මේ සාපේක්ෂතාවය කියන එක හරියම වටින අපි සාපේක්ෂතාවය කියන එක ගැන වෙනම මාතෘකාවක් අරගෙන යම් වෙලාවක දැන් අපි දෙන්නේ මෙතන ඉන්නකොට කවුරු හරි මොන හරි අරහෙන් ඇවිල්ලා වැඩක් කරොත් එහෙම වැරද්දක් කරොත් ගහන්න පයින්නේ එක එක අවස්ථාවල. ඒ කියන්නේ මට යම් කිසි මට එන යම් වේගයක් දරා ගන්න මට පුළුවන්. ඒ වේගයම ওই පැත්තට ආපම දරා ගන්න බැයි නම් මම මම ගහන්න පනිනකොට මට මට ඇති වෙලා තියෙන හැඟීමයි ඔය පැත්තෙන් ගහන්න පනිනකොට ඔය පැත්තට ඇති වෙලා තියෙන හැඟීම දෙකක්. එහෙනම් කෙනෙක් ගහන්න පනින්නේ මෙන්න මේ හැඟීම ඇති වුණාමයි කියලා නියතෙක් වෙන්න බෑ. තේරෙනවද මම කියන්නේ? නේද? නියතයකට එන්න බෑ. ඒ කියන්නේ කෙනෙක් තව කෙනෙකුට ගහන්න පනින්නේ මෙන්න මේ ගානට හැඟීමක් ආපුවා කියලා බෑ. එක එකන එක එක වෙලාවට පයින්නේ. හරි? හැබැයි පයින් කෙනා හිතන්නේ පයින් කෙනා හිතෙන්නේ මට හිතෙන්නවා මට පුළුවන් නම් මේක පාලනය කරන්න. ඇයි ඔහෙට බැරි කියලා. ඒ වචනේ හරිද? කවුරු හරි කොහේ හරි තැනක් කියනවනම් මට පුළුවන් නම් මම මං කරගන්නවා නම් මම මම මෙහෙම ජීවත් වෙනවා ඒ වාට බැරි. කියලා අපි හැම වෙලෙම කියනවා. එහෙනම් ඒ වචනේ හරිද? ඒ වචනේ පාවිච්චි කරන්න බෑ. නේද? ඒක වැරදි අවබෝධයක් නේද හැම වෙලෙම කියන දේ. බලන්න පොඩ්ඩක් හිතලා මේ සංකල්ප හරියට ආවොත් මොකද වෙන්නේ කියලා. හරිද? අර පැත්තේ අර කෙනෙක් නටන්නේ එතකොට මොන හරි වෙලා එයා කරන වැඩ නෙවෙයි කියන සංකල්ප වෙනවා අනාත්ම සංඥා තියෙන කෙනාට. අපිට කවුරු හරි බැන්නත් අපිට කවුරු හරි ගහන්න ආවත් අපිව මරන්න ආවත් ඇත්තටම ඒක මැෂින් එකක් වගේ අපිට දැනෙනවා. හරිද? ඒක මහා පුදුම සංකල්පමය වෙනසක්. මේ සංකල්පමය වෙනස ඒ සංඥාවත් එක්ක අපේ ජීවිතවලට ඇති කරගත්තොත් අපි සන්තෝෂයෙන්ම ජීවත් වෙනවා. මොකද අනිත් අයගේ වැරදි සඳහා අපිට ඕන තරම් අතුලාන්තයෙන් වැරද්ද පුද්ගලවාදයෙන් පරිගැනීමේ සිතුවිලි පහළ වෙන්නේ නැහැ. මොකද මේක තමයි මූණ දෙන්න අමාරුම තැන. ඒකද මේකදී මම මේ ප්‍රශ්නේ අහලම ඉන්න මේ සංඥා පිළිබඳ කියන්න ගියාම අනුන් බයිනකොට හරි ගහන් දෙනකොට හරි නැත්නම් දරුණු ලෙස බයිනකොට මම තරහ ගන්නවද මට තරහ එනවද කියලා අහුවොත් මට තරහ එනවා. ඒක මගෙන් අවසරයක් ඇතුව දෙන්නේ නැහැ. තවදුරටත් බැන්නොත් තවදුරටත් බැන්නොත් ඒ තරහා වැඩි කරගන්නවද වැඩි වෙනවද? වැඩි වෙනවා. එක සීමාවක් පැනනට පස්සේ මම ගහන්න පණින්න සිද්ධ වෙනවා. නේද? ඒක මට පාලනය කරන්න බැරි වෙනවා. එහෙනම් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මම අනුන්ට ගහන්න පැනලා තියෙන්නේ මගේ මෙහෙයුමෙන් නෙවෙයි ක්‍රියාවලියක් සිද්ධ නිසා. හරිද? මම අනුන්ට බැන්නේ බනින්න වෙන මට්ටමට මගේ මානසිකත්වය වැඩි වුණා. ඒක මට කරන්න දෙයක් ඇත්තටම එහෙමනම් මම අසරණද නැද්ද තෙන්දී? බනින මම මගේ තුලින් බලපුවම අසරණද නැද්ද? ඇයි බනිනවා නෙවෙයි බැනෙනවා ඇත්තටම කියනවා. ඕක පිළිගන්න ඕක හරිය සාධාරණයි අනේ ආම්දුර අපිට සාධාරණව කතා කරා මේක නම් ඇත්තම තමයි කියලා පිළිගන්න හරිය ලෑස්ති නේද නේද ඒක ඒ එහෙමමයි නේද ඒ සංඥා ඔන්න බලන්න ඔක අනිත් පැත්ත හැන්නේ නැති. මට එහෙමනම් අනිත් පැයටත් එහෙමම නේද? හරි. වෙන කෙනෙක් මට පරුස වචන කියලා බැන්න බැන්න අවස්ථාව තරහකාරයෙන් බැන්න අවස්ථාව මතක් කරන්න පොඩ්ඩක්. ඒකට අරක යොදන්න කැමතිද හිත? අනේ එයා බැනලා නෙවෙයි බැනිලා. බැනිලා කියලා ඒක පිළිගන්න කැමතිද? නැහැ. අන්න වැඩේ අකුසලයේ තියෙන මහත නේද? මගේ පැත්තට මගේ මගේ ගැන තරහක් නැති හින්දා මේ ඇත්ත ඇත්ත මගේ හිත පිළිගන්නවා. අර පැත්තට මගේ තරහ තියෙන හින්දා අන්න ඒ ඇත්ත පිළිගන්න. ඒක ඇත්තද නැද්ද? ඒක ඇත්ත මට වැරදි කරපු සියලු දෙනා ඇත්තටම කරලා නෙවෙයි. කෙරිලායි තියෙන්නේ කෙරෙන මට්ටමට පත් වෙලයි ඒ වැරදි ඔක්කොම කරලා තියෙන්නේ. යම් විදිහකින් මම මේ හැඟීම වර්ධනය කරොත් මට දැනෙන මං ගැන දැනෙන අනාත්මීය හැඟීම මං ටික ටික ටික ටික ටික ටික වර්ධනය කරොත් අන්න අර තරහකාරයා හමුවේ මට මේ හැඟීම් මට මේ සංඥා වෙන්න පටන් ගන්නවා. නැත්තම් සංඥාව වැහෙනවා. අකුසලයේ සංඥාව වහනවා. අකුසලයේ සංඥාව වහනවා. මේ බලන්න මොකද අපි හැමදාම කියන්නේ මොකක්ද? මම මේක මෙච්චර මෙච්චරම කියන්නේ. පුළුවන් නම් මොනවා හරි කරලා මේවා පුරුදු කරන්න කියලා මම කියන්නේ. ඇයි මෙහෙම කියන්නේ? මේකෙන් ලැබෙන විසඳුම අනුන්ට නෙවෙයි තමන්ට. හරිද? ඒක ආම් ප්‍රකටයි මේ බලන්න සංඥාව හින්දා ඇත්ත සංඥාව වැහෙන හැටි අකුසලයේ හින්දා හැමදාම කියන දේ හැම වෙලේම මතක තියෙන්න ඕනේ තමයි එකම එකම මේ උපමාව කියන්නේ හැම කෙනෙක්ගේම මිනිස්සෙක්ගේ තුල තියෙන මිනිස්සෙක්ගේ කටක තියෙන කෙලස් එම සොටු ආදිය ඊටාම පිළිකුලයිද නැද්ද කවුරු හරි ටොෆියක් කටේ දාගෙන ඉඳලා අපිට දුන්නොත් කන්න කියලා කන්නේ නැහැ එහෙනම් අන්න සංඥා වෙනවා පිළිකුල් සංඥා වෙනවා තමගේ දරුවෙක් දුන්නොත් අම්මෙකුට හරි තාත්තෙකුට හරි පිළිකුල් සංඥාව එන්නේ නැහැ. පිළිකුලෙහි පිළිකුල් සංඥාව එන්නේ නැහැ. නේද? ඒ කියන්නේ පිළිකුල් විදිහට දැනෙන්නේ නැහැ. නමුත් ඒක ඇත්තටම පිළිකුල්ද නැද්ද? ඇත්තටම පිළිකුල්. මොකෙන්ද වැහුනේ? අකුසලයෙන් වැහුනේ. අකුසලේ මොකද්ද? තියෙන ආදරය. ඒකෙන් තමයි ඉතා ශිෂ්ට විදිහට යමක් යමක් හිතන්න පුළුවන් ක්‍රමයක් කියන්නම්. මේවා කතා කරාට ගැටලුවක් නැහැ. එහෙම බැලුවොත් රාගාදී කෙලෙස් ධර්ම කියන්නේ පැහැදිලිවම නේද? ධර්මානුකූලව හිතුව හිතලා බැලුවොත් එහෙම පිළිකුලෙහි ඇයි මනුෂ්‍ය ශරීරයක උඩ ඉඳන් පල්ලෙහා දක්වාම උද්දං පාද තල අදෝ කේසමත්තක සතිපරියන්තම් පුරන් নানা ප්‍රකාරස් අසචිනෝ නේද ඉතාලම පිළිකුල් වස්තු තියෙන්නේ නමුත් මේ කෙලෙස් ධර්මවල මොකද විසඳුමක් ඇති කරගන්නවා මේ කියන්නේ එහෙනම් පිළිකුල් කියන සංඥාව වර්ධනය කරොත් යම් කෙනෙකුට කරන්න පුළුවන් දේ තේරෙන්න ඕන ඒකද භාවනාවකින් සිද්ධ වෙන්නේ කුසල සිතක වර්ධනයක් යම්කිසි කෙනෙක් අනාත්ම වශයෙන් ඒ තියෙන සංකල්පය වර්ධනය කරගත්තොත් ඒ හැඟීම වර්ධනය කරගත්තොත් භාවනාවක් විදිහට එයාට මෙන්න මේ අකටයුත්ත සිද්ධ වෙන්නේ නැහැ. තමන් ගැන හිතලා මේක වර්ධනය කරගන්න අනුන්ට සමාව දීම පිළිබඳ අතුලාන්ත හැඟීමක් උපදීම අනුන් මේක කරපු දෙයක් නෙවෙයි කියන එකෙන් සැනසෙන්නේ කවුද කියලා බලන්න මම අහනවා අනුන්ගේ වැරදි දැක රිදෙනවා අපිට කා තරහ ගිහලා කියන්නකෝ මේ ලෝකේ කවුරු හරි කොතන හරි මෙන්න මේ කතාව කියලා තියෙනවා නම් මට මේක කියන්න බෑ. මම අද උදේ ඉඳන් පුදුම කේන්තියකින් හිටියේ. ඒකෙන්ද මම පුදුම සන්තෝෂකින් හිටියේ. <laughs> එහෙනම් කේන්තිය තරහ කියන්නේ හැම නිමේෂයකම දුක් සහිත එකක්. මම කිසිම විදිහකින් දුකක් ඇති කරගන්න කැමතිද? දුකෙන් ඉන්න කැමතිද? නෑ. එහෙනම් තරහ ගියා කියන්නේ එහෙනම් බලහත්කාරයෙන්ම දුකක් ඇති කරලා තියෙන. මේ දුක ඇති වෙලා තියෙන්නේ ඊළඟට ඕකත් එක්කම හිතට ඇතුල් කරගන්න ඕන ඊළඟ කාරණාව වැරදි කරපු කෙනා දඬුවම් විඳින්න ඕනේ විඳවන්න ඕනේ ඒක එහෙම වෙන්න ඕන දෙයක් ඒක වැරද්දක් කරා නම් දඬුවම් විඳින්න ඕනේ දැන් කවුරු හරි වැරදි කරලා තියෙන්නේ මෙහෙ තරහ ගිහිල්ලා තියෙන්නේ එතකොට මෙහෙ දුක් විඳිනවද නැද්ද දුක් විඳිනවා කාගේ වැරද්දටද අනිත් කෙනා අනිත් කෙනාගේ වැරද්දට අපි මෙහෙ දුක් විඳිනවා මොකද්ද ඒ කොලම් වෙන්නේ නේද අනිත් කෙනාගේ වැරද්දට මං දුක් විඳින්නේ මගේ මොන වැරද්දටද මගේ සිත ධර්මානුකූල නොකරගත් වරදට ධර්මානුකූල සිතුවේලි ප්‍රබල නොකරගත් වරදට මං නිබඳව දුක් විඳිනවාය ඒකින්ද භාවනාවක තියෙන වැදගත්කම සහ අනාත්ම සංඥාවේ තියෙන වැදගත්කම තේරුම් ගත්තොත් තේරුම් ගත්ත මනුස්සයා සියලු දේ ඉස්සෙල්ලා තමන්ගේ සිත සකස් කරගන්න අධික වෙහසක් ගන්නවා බොහොමත්ම පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඊ타මත්ම පැහැදිලිව මම හිතන්නේ මේ දේශනා මාලාවට අද දවසේදී මේ සතියේ ආරම්භයේ නම් පමණක් නොවේ අද මුලින්ම සම්බන්ධ වුණ කෙනෙකුට පවා මේ අනාත්මය කියන්නේ කුමක්ද අනාත්ම සංඥාව කියන්නේ කුමක්ද අනාත්ම භාවනාව කියන්නේ කුමක්ද කියන කාරණා ඉතාමත්ම පැහැදිලිව ඔබ වහන්සේ අපට කියා පහදා දුන්නා. ඒ නිසාවෙන්ම තමයි මා හිතන ආකාරයට මේ දේශනා මාලාව මෙතරම් ජනගත වන්නටත් හේතුව වෙලා තියෙන්නේ බොහෝ දෙනා අතර ප්‍රචලිත වන්නට හේතුව වෙලා තියෙන්නේ ඒ කාරණාව නිසා වෙනවයි මොකද ඔබ වහන්සේ මේ දහම් කරුණු මේ මේ ගැඹුරු දහම් කරුණු සුමටව පැහැදිලිව ශ්‍රාවකයාට තේරුම් ගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කරන නිසා ස්වාමීන් වහන්සේ අපිට තවත් ගැටලුවක් මෙන්න මේ ආකාරයෙන් යොමු වෙලා තිබෙනවා දැන් අපි අනාත්ම සංඥාව පිළිබඳව ඔබ වහන්සේ අපට පැහැදිලි කර දුන්නේ අපෙන් අසන්නෙක් විමසා තිබෙනවා අනාත්ම සංඥාවෙන් වාසය කරන්නෙකුට ප්‍රායෝගික ජීවිතයේදී ගැටලුවලදී මුහුණ දිය යුතු ආකාරය කොයි ආකාරයෙන්ද කියලා. ඔව් ඇත්තටම මේ අපි එහෙම ආකාරයක් ගැන කතා කරා කියලා හිතන්නකෝ. කතා කරලා ඒක මවා ගැනීම කරන්න පුළුවන්. ඔය ප්‍රශ්නේ තියෙනවා ප්‍රායෝගික නැති ගතියක්. ඒ ආකාරයේ තීරණය විය යුතු ගත්තේ දැන් අපි කියනවා මෙහි ඉඳන් අපි A level කරන ළමයෙක් මෙහි ඉඳන් කල්පනා කරනවා මං කැම්පස් ගිහින් ඉන්න ඕන ආකාරය කොහොමද කියලා. ඇත්තටම එයාට ඒක නිවැරදිම ආකාරය අත්දකින්න නම් එයා මොකද කරන්න ඕන? කැම්පස් එකට යන්න ඕනේ. එතකොට ඒ ආකාරය පෙනේ. නේද? ඒක ඇත්තටම කරනවා නෙවෙයි කියලා. මේක අපි ආකාරයක් ගැන කතා කළා. ආ එහෙනම් අනාත්ම සංඥාවෙන් ඉන්න කෙනා මෙහෙම ඉන්න කියලා කිව්වොත් එතනම ආත්මීය තත්ත්වයක් වෙනවද නැද්ද? ගැඹුරින් තේරුම් ගන්න එක. නේද? අනාත්ම සංඥාවෙන් ඉන්න කෙනාට අනාත්ම වම ඒක ඒක ඇත්තම කියනවා අනාත්ම සංඥාව උපද්දවා ගත්තට පස්සේ ක්‍රියාත්මක කරනවා නෙවෙයි ක්‍රියාත්මක කෙරෙනවා ඒ කෙරෙන්න නම් ඒ සංඥාව උපදවා ගන්න ඕන මේ නියදි හැදුවට මෙහි නීති දැම්මට මෙහි සම්මත කරගත්තට ඒක සිද්ධ වෙන්නේ නැහැ නමුත් අපිට එවැනි පුද්ගලයෙක් තුල තියෙන සංකල්ප පිළිබඳ සාකච්ඡා කරන්න පුළුවන් හිතන්න පුළුවන් මම එක උදාහරණයකින් මේ ඔක්කොම පැහැදිලි කරන්නම්. දේ දුන්නක් අපි දකිනවා. කොහෙද හරි නැත්නම් අපි වැස්ස වැස්ස කියලා කිව්වම ඒක හරිම ලේසි. වැස්සක් වහින හයියෙන් මම මේක ඊයේ පෙරේද කතා කරා. <coughs> හොඳටම පාවිච්චි කාලෙක වැස්සක් වහිනවා. දැන් සතුටුයි. නේද? හැබැයි කිසිම විදිහකින් මට මම මේ වැස්ස දිගටම තියාගන්නවා. මම විනාඩි 15ක් මේ වැස්ස තියාගන්නවා කොහොම හරි. හරිද? ඒ වගේ අදහසක් එහෙම එනවද? එන්නේ නැහැ. ඇයි? ඒක තියාගන්න බෑ කියලා මම හොඳටම දන්නවා. හැබැයි සන්තෝෂයක් තියෙනවා වැස්සත් හොඳයි කියලා. හරිද? අන්න ඒ වගේ මට කෙනෙක්ගෙන් තරහක් දකිනවා මම ආදරයක් දකිනවා ඊර්ෂියාවක් දකිනවා ඒ හැම දෙයක් තුළම මට තියෙන කවුරු හරි මට හයියෙන් බයිනවා නම් හරියට මොකක් වගේද? වැස්ස වගේ. වැස්ස වගේ දැනුණා කියන්නේ මේ ප්‍රායෝගික ජීවිතේ කොච්චර දැන් දැන් කවුරු හරි මට හොඳට බයින මම දන්නවා ආ එතන හොඳටම තරහ යවිලා තියෙනවා. තරහ වෙලා තියෙනවා. එතකොට මට ඕන වෙනවා එක ෂණේ මේව නවත්තන්න. ඒක තමයි ආත්ම කරගන්න හැදුවට බෑ. ඒකෙන් මම මොකද කරන්නේ? අර පෙඩි හයියේ බයිනවා. හරිද? එතකොට අරහේ ප්‍රශ්නයක් එන්නේ. ඇත්තට මට දැනෙනවා නම් මේක වැස්ස වගේ කියලා මම මොනවා කළද? මම ගමනක් යන ලෑස්ති වෙලා ඉන්නවා. හයියෙන් වහිනවා. මම තේමීගෙනම හානි කරගෙනම යනවද? මඩ ගාගෙන යනවද? නෑ. මම ලා කුඩයක්වත් මොකක්වත් නැතේ. මොනවා හරි උපකරණයක් තිබ්බොත් ආරක්ෂා වෙනවා. එහෙම නැති වුණොත් අයිනකට මුල්ලකට වෙලා ඉන්නවා. ඇයි මේ ඉන්නේ? ඇස පායස. ඕක පායනවා කොයි වෙලාවරි කවදාකවත් එක දිගට වහින්නේ නැහැ කියලා දන්නවා. ඇත්තටම කියන්න බලන්න අපේ ජීවිතයේ හම්බෙන සමහර දේවල් දුද අනිත්තර තරහ ගිහිල්ලා වහිනකොට නිකම් ඇස නෙවෙන්නේ එතකොට කොහොම වැස්සද? අකුණු ගගහ වහින්නේ ගොරෝ ගොරෝ වහින්නේ නේද? එහෙම වහින වෙලාවට අපිට ඇත්තටම සංකල්පයක් එනවා නම් පහක් විනාඩි පහක් ඉන්න ඕනේ 10ක් ඉන්න ඕනේ 15ක් ඉන්න ඕනේ පරිස්සමෙන් ඉන්න ඕනේ නේද මුවේ වචනයක්වත් කියන්නේ නැතුව නේද කරුණාවන්තවම ඉන්න ඕනේ. ඇයි? අනිවාර්යෙන් මේ තරහ වහිනවා. අනිවාර්යෙන් මේක මෙහෙම තියෙන්නේ නෑ. වැස්ස වගේ කියලා අදහසක් තියෙනවා නා. අපි ප්‍රායෝගිකද නැද්ද? ඔන්න අනාත්ම සංඥාව තියෙන කෙනා ඔන්න ඔය වගේ. එයාට හොඳට තේරෙනවා. ඒ වගේම තමයි අපිට කෙනෙක්ගෙන් ආදරයක් වගේ දෙයක් ලැබෙනකොට උද්දාමයටපත් වෙනවා. මොකක්ද අදහස? මෙච්චර කල් නම් මට හම්බුනේ නැහැ. හැබැයි මේක නම් වෙනස් වෙන්නෙම නෑ. හරි ඉතින් අපි තදින් බැඳෙනවා ඒවට. තදින් බැඳෙනකොට මොකද වෙන්නේ? රස පායනවා. පායපු ගමන් මරලා තෝනේ තියෙනවා නේද? ඒතර වහිනකොට හොඳටම ඒත් ගොරෝ ගොරෝනේ වහින්නේ ආදරේ කියන්නේ ගොරෝ ගොරෝ වහින එකක් වගේ. නේද? එයි. ඔක හරි ලස්සන කතාවක්. කාට හරි දෙන නවකතා ලියන්න පුළුවන් මේවා ගැන ආදරේ කියන්නේ වැස්ස වගේ. එහෙම නවකතා කියන නමුත් ඇත්ත යථාර්ථය ඒක. මම නිකන් කියන්න ආදරය හටගන්න වෙලාවට තීරණය කරන්න පුළුවන්ද? බෑ. එන එක වැස්ස වගේ කියන්නේ ඒකයි. හරිද? ආදරේ නවතින වෙලාව තීරණය කරන්න පුළුවන්. වැඩි වෙන වෙලාව තීරණය කරන්න පුළුවන්ද? අඩු වෙන වෙලාව තීරණය කරන්න පුළුවන්ද? සැඩ පහරක් වගේ Tamanටම හානි කරන වෙලාව තීරණය කරන්න පුළුවන්ද? නේද? වැස්ස සැඩ පහරක් වගේ වෙලා විනාශ වෙනවා. අකුණු ගහන වෙලාව තීරණය කරන්න පුළුවන්ද? සාන්ත වෙන වෙලාව මට තීරණය කරන්න පුළුවන්ද? අන්තිමට නවතින වෙලාව මට තීරණය කරන්න පුළුවන්ද? එහෙනම් ආදරේ වැස්ස වගේ කිව්වද? එහෙනම් වැස්ස ගැන තියෙන හැඟීම වගේ ආදරය ගැන හැඟීමක් තිබ්බොත් ආදරයත් එක්ක මරා ගන්න යන්නේ නැහැ. ඔහේ හැපුදෙන්, ඔහේ පායපුදෙන් මට ඉන්න එකයි තියෙන්නේ. වැස්සත් හොඳයි. හැබැයි පායන කාලෙක වැඩි වෙලාවක ඕනේ නැහැ. එහෙනම් වෙලාවකට ආදරේ වදේද නැද්ද? වෙලාවකට වැස්ස වදේද නැද්ද? එහෙනම් ආයෙ මට කියන්න දෙයක් නැහැ. යාට හිතෙන විදිහ නේද? හිතෙන විදිහයි මේ වෙනස් වෙලා තියෙන්නේ. එතකොට පිළිපදින ආකාරය පිළිබඳ තීරණය වෙන්නේ සිතුවිලි අනුව ඇත්තටම අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ චින්තනය වෙනස් කරගන්න හරිය අපූර්ව ක්‍රමවේදයක්. ඉතින් අපි මේක පාවිච්චි කරන්නේ නැතුව මේකට පුද පූජා කරන්න ඕනේ. මේවා දැනුණොත් අපේ පින්නත් නියම් කිසි කෙනෙකුට යම් කිසි හිතකට ඔය නිකන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වඳිනව නෙවෙයි. මහා පොළවේ හැපිලා පෙරලිලා ඇතුළට කිඳා බහැලා වඳින්න තියනවා කියන තරමටම ඒ කියන්නේ තවත් එහාට මට වෙනත් සරණක් පිටක් නැහැ කියන උපරිම හැඟීමක් උපදිනවා මේ තියෙන විසඳුම තේරුණා. එමුද අපි හැමදාම පීඩාව විඳින ප්‍රශ්නෙට ධර්මයෙන් ලැබෙන සැනසීම කියන්නේ බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා හොඳට හුලං වදින වෙලාවක සුවසේ නිකම් මේ ටික වෙලාවක් ඉන්නවා කියන එක නෙවෙයි. හරිද? එහෙම නෙවෙයි. අතුලාන්ත සිතෙහි යම් නිවීමක් ඇතිවීමයි ධර්මයෙන් ලැබෙන සැනසීම කියලා කියන්නේ. ඉතින් ඒක එවැනි දෙයක් අපිට උරුම වෙලා තියෙනවා. හිත සකස් කරලා සැනසීමෙම ඉන්න පුළුවන් විදිහක් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් විදිහක් උරුම වෙලා තියෙද්දි ඇයි අපි මෙහෙම ඉන්නේ කියන එක ප්‍රශ්නයක්. ස්වාමිනාසයේ අපි පාසල් යනකොට දහම් පාසලේ අපට අපේ ගුරුවරු අපිට උගන්වනවා බුදු වහන්සේ මේ ශ්‍රී සද්ධර්මය පෘථග්ජනයන්ට කියා පහදා දෙන්න යම් යම් උපක්‍රම භාවිතා කළා. ඉතින් එලෙසින්ම තමයි අපේ ස්වාමීන් වහන්සේත් අපිට නොතේරෙන දේවල් අපිට පැහැදිලි කර දෙන්න අපූර්ව උදාහරණ ගෙනහැර දක්වනවා. අපූර්ව කරුණු කාරණා ගෙනහැර දක්වනවා. මම හිතන්නේ මේ දායක පිරිසත් මාත් සමග එකඟ වේවි ඒ කාරණාවට අපිට අපහසුවෙන් තේරුම් ගන්න තියෙන දේවල් උදාහරණයක් මගින් බොහොමත්ම සරලව අපේ සිතට කාවත් දෙන ස්වාමීන් වහන්සේ කටයුතු කරනවා. ඉතින් මේ ඊළඟ ගැටලුව විදිහට අපිට ලැබී තිබෙනවා ස්වාමීන් වහන්සේ මෙන්න මෙවැනි ගැටලුවක්. සබ්බේ සංඛාරා අනිච්චාති ලෙසත් සබ්බේ ධම්මා අනිච්චාති ලෙසත් ගාථා ධර්ම දෙකේදී යෙදී තිබෙනවා. මෙසේ අනිත්‍ය පිළිබඳව කතා කරද්දී සංස්කාර ලෙසත් අනිත්‍ය පිළිබඳව කතා කරද්දී සංස්කාර ලෙසත් අනාත්ම ගැන කතා කරද්දී ධර්මය ලෙසත් යෙදෙන්නේ ඇයි කියලා ගැටලුවක් අපිට යොමු වෙනවා. සබ්බේ සංඛාරානිච්චාදී සබ්බේ ධම්මා අනාත්තාති කියලා යෙදෙන්නේ දැන් හේතුප්‍රත්‍යයෙන් සකස් කරගන්න සියලු දේට කියනවා සංස්කාර කියලා. එතකොට නිවන සංස්කාර කොට වැටෙන්නේ නැහැ. එතකොට සියලු සංස්කාරයන් අනිත්‍යයි. හැබැයි නිර්වාණ සාන්තිය නිට්ටයයි. නිර්වාණ සාන්තිය නිට්ටයයි. එතකොට ඒක සංස්කාරයක් නෙවෙයි. එහෙනම් ඔන්න ඒක සංස්කාරයක් නෙවෙයි හින්දා අනිත් සංස්කාර ටික ඔක්කොම ගත්තාම සබ්බේ සංඛාරා අනිත්‍යාති කියලා අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ධම්ම කියලා කිව්වහම නිර්වාණ සාන්තියට කියන්නේ ධම්ම කියලා. හැබැයි සියලුම සංස්කාරයන් අනාත්මයි නිවනත් අනාත්මයි නිවනත් ආත්ම වෙන්නේ නැහැ දැන් අනිත් ඔක්කොම අනාත්මයි නිවන එහෙනම් ආත්මයි වෙන්න බෑ එහෙම නෙවෙයි නිවනත් ආත්ම කොට ගන්න බෑ එහෙනම් අර ටික ඔක්කොම අනාත්ම වෙනවා සබ්බේ ධම්මා අනාත්තාති සියලුම ධර්මයන් අනාත්මයි එහෙනම් සබ්බේ ධම්මා අනාත්තාති ඒ සියලු ධර්ම වලින් කොටසක් තමයි සංස්කාර කියන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති ඇයි අර නිවන නිත්‍ය නිසා එහෙනම් ඔක්කොම ගත්තොත් ඔක්කොම අනාත්මයි. ඒකෙන් සංස්කාර කියන කොටස නිවන ඇරෙන්න අනිත් ඔක්කොම අනිත්‍යයි. ඒ හින්දා සබ්බේ සංඛාරා අනිත්‍යාති. අර ටිකත් එක්ක සබ්බේ ධම්මා අනාත්තාති කියලා සඳහන් හොඳයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ වැඩසටහන ආරම්භයේදී සඳහන් කළා මේ අනාත්ම භාවනාව පිළිබඳව පැහැදිලි කර දීමේදී ආයතන 12ක් හැටියට වෙන් වෙන් වශයෙන් යොදාගෙන තමයි අවසානයේදී කර්මුණකට මේ භාවනාව වඩන්න අවශ්‍ය වෙන්නේ කියලා. අපින් ප්‍රේක්ෂකෙක් අසායවා තිබෙනවා මේ ආයතන 12ක් වශයෙන් වෙන්වෙන්ව භාවනාව සිද්ධ කරලා ඒක අරමුණකට ගන්නේ කොයි ආකාරයෙන්ද කියන්නේ. ඔව් ඒක නම් මම හිතන්නේ අපි ගොඩක් පැහැදිලි කරපු කාරණාවක්. නමුත් ඒක හරි වටින කාරණාවක්. හුඟක් අය කම්මැලි මේවා කරන්න. ඒ මොකද ඒක හරි වටිනවා කම්මැලි හරි කම්මැලි. මොකද අහගත්ත දේ දැනගත්ත දේ තේරුණා. තේරුණ දේ මොකටද මෙනෙහි කරන්නේ? දන්න දේ මොකටද මෙනෙහි කරන්නේ කියලා. මේකට මම හිතට වේවැල් පාරක් ගහන්න ක්‍රමයක් කියලා දෙන්නේ අපි දන්න දේ මෙනෙහි කරලා නැද්ද කියලා බලන්න අකුසල් වඩන්න කවුරුන් මට කම්බලට ගැහුවා පෙරේදා කියලා හිතන්නකො ඉතින් මම දන්නවා ගහපු හේතුවක් දන්නවා ගැහුවා කියලා දන්නවා ඊට පස්සේ මොකද කරේ පස්සේ රිදුනා ඉවරයි එතනින් එහාට ඒකයි පරණ ගහපු එව්වයි පරණ බැනපු එව්වයි අපේ සිය රාජ්‍යට බැනපු එව්වයි ඔක්කොම මෙනෙහි කළාද නැද්ද මෙනි කොල්ලා කොල්ලා කොල්ලා කොල්ලා මොකද කරේ තරහ හොඳට වැඩි කරගත්තා ආදරයත් ඒ වගේ නේද මම තරහයි ආදරය දෙක ගන්නෙ ආදරය කියන්නේ ලෝභය කියන එක අපිට හැම වෙලේම තේරෙන දෙකකින් දව දෙක ගන්නෙ මං එතකොට ආදරයත් එහෙමද නැද්ද දන්න දේ මෙනෙහි කරන්නේ කවුරු හරි මට ආදරෙන් කතා කරලා ඔය කතා කරපු වචන ටික ඔය මොන හරි කියෙව්වා නම් එහෙම මොන හරි එකක් කෝලම් ටිකක් ඒ කෝලම් ටික ආය ආය අරගෙන ආය ආය ආය ආය ආය මෙනෙහි කරනවද නැද්ද නේද එහෙනම් අතීතයේ අකුසල් වැඩි කරගන්න දන්න දේ නැවත මෙනෙහි කරාද නැද්ද එහෙනම් කුසල් වැඩි කරගන්න දන්න දේ ආය ආය මෙනෙහි කරන්න ඕනේ. ඉතින් ඒවා ගැන හිතපහම ඔන්න පුළුවන්. ඉතින් මෙතනදී තේන්නේ මෙහෙම මෙනෙහි කරනකොට මෙන්න මේ වගේ මම ඔකට කියන්නේ ඒකත් උදාහරණයක් කියන්නේ හැමදාම තේරුම් ගන්න ඕන හින්දා අපි පාසලක මේ ගුඩේ වතාවක් කියලා තියෙනවා. නමුත් මේක ආයෙ තේරුම් ගන්න. සිද්ධ වෙන සිද්ධියට එන්න ඕන හින්දා භාවනාවකදී මම කියන්නේ පාසලක ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරලා යන්න කියලා මාව යවනවා. ඔකොටම බෑ කියලා තමයි කියලා යවන්නේ. මම ගිහින් එක්කෙනෙක් එක්ක කතා කරනවා. එයාට පුළුවන් කියලා මට සිතක් පහළ වෙනවා. දෙවෙනි එක්කෙනත් එක්ක කතා කරනවා. එයාටත් පුළුවන් කියලා මට සිතක් පහළ වෙනවා. මොන දැන් මේ දෙක වෙන වෙනම මට තේරුච්ච ගමන් ඔන්න මගෙන් අවසරයක් නැතුව වැඩක් වෙනවා. මම මගෙන් කිසි අවසරයක් මම කිව්වෙත් නැහැ මේකක් කරන්න කියලා කරලා ඉවරයි වැඩේ. මොකද්ද? දෙන්නටම පුළුවන් කියලා එක හිතක් එනවා. කොහොමද නැත්? ඒක මම කරන වැඩක්ද? නෑ. එහෙනම් ඒක සිද්ධ වෙන දෙයක්. හැබැයි ඒක සිද්ධ වෙන්න නම් මම වෙන වෙනම දෙන්නත් එක කතා කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ නම් තුන්වෙනියත් එක්ක කතා කරනවා. එයාටත් පුළුවන්. එයාට පුළුවන් කියලා මට සිතක් පහළ වෙනවා. දැන් මොකද වෙන්නේ? පරණ දෙකත් එක්ක එකතු වෙලා තුන් දෙනාටම පුළුවන් කියලා එක සිතක්. 25 දෙනෙක් එක්ක කතා කරනවා. 25ටම පුළුවන් කියලා එක හිතක්. ඔක්කොමත් එක්ක කතා කරනවා. ඔක්කොටම පුළුවන් කියලා එක සිතක්. නේද? අන්න බලන්න. ඔක්කොටම පුළුවන් කියලා එක හිතක් හදාගන්න නම් මම ඔක්කොමත් එක්ක කතා කරන්න ඕනද නැද්ද? එහෙනම් ආයතන 12ම අනාත්මයි කියන හැඟීම උපදින විදිහට මෙනෙහි කරපුවාම දෙකක් මෙනෙහි කරනවා දෙකම අනාත්මයි කියලා එක හිතක් එනවා. තුනක් මෙනෙහි කරලා ඒක අනාත්මයි කියලා තේරුම් ගත්තට පස්සේ තුනම අනාත්මයි කියලා එක සිතක් එනවා. මේ විදිහට අන්තිමට 12මයි 12ම අනාත්ම ලක්ෂණේ පිරික්සපුවාම 12ම අනාත්මයි කියලා එක සිතක් පහළ වෙනවා. අන්න ඒ සිත නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉස්සරහට අරයන් ඕන. එහෙම අරන් ගියාම අපිට මේ අනිත් අනාත්ම හැඟීම ලෝකෙම අනාත්මයි. සබ්බේ ධම්මා අනාත්තාති කියන කලකිරීම සහගත ප්‍රඥාවෙන් දැකීමට ලං වෙන්න පුළුවන්කම තියෙනවා. සමිනස අනාත් ආයතන 12ම අනාත්මයි කියලා අපි සිහිපත් කළාම ඉබේම එක සිතක් පහළ වෙනවා. සිතක් පහළ වෙනවා. ඒ අමුතුවෙන් අමුතුවෙන් උත්සාහයක් ගන්න දෙයක් නෑ. ඒක පහළ වුණාම හැබැයි දැන් මේ කාරණාව දන්න කෙනා දන්නවා මට අදාළ අදාළ මම බලාපොරොත්තු වෙච්ච තැනට මගේ ගුරුවරයා උපදෙස් දීලා මෙන්න මේ වගේ මානසිකත්වයක් ඔබ තුළ ඇති වෙයි. මොකද්ද? ආයතන 12 පිළිබඳ එක හිතක් අනාත්ම හැඟීමක්. හරියට බලුකුණක් දැක්කහම ඒක පිළිකුලයි කියන්නේ මුළු බලුකුණේ අය ඇහැ පිළිකුලයි කන පිළිකුලයි නාහය පිළිකුලයි බඩ පිළිකුලයි කියලා වෙනම හිතන්න දෙයක් නැහැ. අන්ද වචනයක්වත් හිතෙන්නේ නැහැ අපිට. මේ බලන්න අනාත් බලුකුණක් දැක්කහම ඒක ඒක පිළිකුලයි කියලා හිතෙන් වචනෙන් එන්නේ නැහැ. පිළිකුල් කියන හැඟීම උපදිනවා. ඒ වගේ මේ මුළු ලෝකෙම තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් තියෙන සියලු දේ අනාත්මයි කියන හැඟීමක් උපදිනවා. හැඟීමක් උපදිනවා. මගේ වශයෙන් ගන්න බෑ. මට ඕන හැටියට මේවා වෙන්නේ එකක්වත්. අද හරියට නිකන් පිට රටකට ගියාම දරුණු නීති තියෙන පිට රටකට ගියාම මම ඉඳ වෙන්නේ ඒ රටේ ඒ රටේ නීතියට අනුව. හරිද? ඒකටම ඒ වෙලාවෙ ඉඳන් යටත්. අන්න ඒ වගේ මට ඉඳ වෙලා තියෙන්නේ ස්වභාව ධර්මයේ නීතියට යට වෙලා. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පැහැදිලි අපිට ස්වාමීන් වහන්සේ දැන් තවත් ආකාරයේ වෙනස් ආකාර ගැටලුවක් මම හිතන්නේ මේ අනාත්ම සංඥාව අනුව වැරදි කරන සෑම කෙනෙකුටම සමාව ඇති බැවින් වර්ධකර සඳුවම් දීමේදී අත කරගත්තු ආකාරය ගැන යමෙක් විමසනවා අපි. ඔව්. දැන් දැන් දැන් ඔහොම ගියොත් කෙනෙකුට දැනුත් ඔබ හොඳ හොඳ ප්‍රශ්නයක් වෙන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අපිට කාටවත් වැරද්දකට දඬුවම් දෙන්න බැයිද? එහෙම නැත්නම් අපේ ළමයි අනිවාර්යයෙන්ම නරක වෙනවා නේද? ළමයි නරක වෙන්නේ ආත්ම වශයෙන්ද අනාත්ම වශයෙන්ද එතකොට? හරි මම කියනවා මට තේරෙනවා එතන සිද්ධිය දැන් ඔක එහෙම ඕක ඕක වෙන්නේ නැහැ කියන එක මම කියන්න හදන්නේ. මගේ මගේ සිතේ සිද්ධිය මම දන්නවා මගේ අතීතයේ දේවල් හින්දා තමයි මට අතීතේ මම දැනගත්ත දේවල් තියෙනවා නම් හොඳ නරක තියෙනවා නම් ඒවා හේතු වෙලා ප්‍රත්‍ය වෙලා මට මොකද කරන්නේ අදහසක් එනවා හොඳ දේවල් ආයෙ මගේ හිතේ නැගෙනවා හරි උදාහරණයක් විදිහට මම ප්‍රාණඝාතයේ ආදීනව නැත්නම් කාමයේ වර්ධව හැසිරීමේ ආදීනව මම කලින් අහගෙන තියෙනවා නම් මේකට අදාළ පරිසරය සකස් වෙනකොට මට එකපාරට වෙනවා මම මේ මේක නම් කරන්න හොඳ එකක් නෙවෙයි කියලා. ඒව අහගෙන නැති කෙනෙකුට එයිද? නෑ. එහෙනම් හේතු යනුව තමයි ඒක එන්නේ. මම දන්නවා මගේ දරුවා තුල එහෙම එකක් එන්නේ නෑ. හරිද? දඬුවමට තියෙන බය. ඒ කියන්නේ එහෙම එකක් එන්න නම් මම එයාට උගන්වන්න ඕනේ. ඒක දැනගෙන තියෙන කෙනෙකුට තමයි ඒක එන්නේ. හරිද? දැන් කෙනෙකුට මම එහෙම එකක් උගන්වලා නෑ. හැබැයි එයා මොකක් හරි කාරණාවක් හින්දා දැඩි අකුසලයකින් පෙළෙනවා. ඒ කියන්නේ දැඩිව තරහා ගිහිල්ලා අපි તો කාරි මරන්න යන්නේ කියලා. දැන් මම උතෙන්ට ගිහලා මෙයාට හොඳ නරක කියලා දීලා හරියනවා. මම දන්නවා මේ වෙලාවේ මේක පාලනය කරන්න නැහැ නෙවෙයි පාලනය වෙන්නේ නැහැ. හැබැයි මේක පාලනය වෙන්නේ දඬුවමේ විතරයි මේ වෙලාවේ. බෙල්ලෙන් අල්ලලා දෙකක් දුන්නා නම් ඔන්න අර වැඩේ නවතුන. ඒකේ යහපතක් වෙනවද නැද්ද? එහෙනම් ඊට වඩා ලොකු පාපයක් සිද්ධ වෙනවා. එහෙනම් ඒ වෙලාවට මම සිහියෙන්ම මේ වැඩේ කරනවා. ඉතින් දරුවෙකුට අපි දඬුවම් කිරීමේදී සිහියෙන් කරන්නේ. ඇයි මේක සිහියෙන් කරන්නේ? මට තේරෙනවා මට දැනෙනවා මේක අනිවාර්යයෙන්ම මේ මේ දඬුවම ලැබුණොත් තමයි මේක සිද්ධ වෙන්නේ. මේ දඬුවම ලැබුණොත් මෙයාගේ සිතේ තියෙන මේ අකුසලයට පැහැදිලිවම ඒ අකුසලයේ අඩු වෙලා ඒක ක්‍රියාත්මක භාවයට එන්නේ නැත්තරට පත් වෙනවා කියලා දන්නවා. හොඳයි ස්වාමීන් වහන්සේ මේ දැන් ඔබ වහන්සේ මේ අදහස් දක්වන අතරේ මට තවත් ගැටලුවක් මතුවනේ මේ ශ්‍රාවක ගැටලුවක් නෙවෙයි මගේ ගැටලුව. මේ දැන් මේ අනුව බැලුවම කෙනෙකුට කියන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ මේ ලෝකේ ඕනම වැරද්දකට සමාවක් දෙන්න පුළුවන් නේ කියලා. ඕන දේ සාධාරණීකරණය කරන්න පෙළඹෙන පුළුවන්කමක් තියෙ නේද? ඇත්තටම නම් ඇත්තම කතාව ඒක. හරිද? හැබැයි ඇත්තම කතාව ඒක වුණාට ඇත්තම කතාව ඒක. ඒ කතාව දැනගන්න ඕනේ මම. ඒ කතාව මම දැනගන්න ඕනේ ඇයි? එතකොට සියලු දෙනාටම මගේ ළඟ සමාව තියෙනවා. ලෝකයේ සියලු දෙනාටම මගේ ළඟින් සමාව ලැබීමෙන් සැනසෙන්නේ මම. හරි? සැනසෙන්නේ මම. හැබැයි ලෝකයේ සියලු දෙනාටම වැරද්දට දඬුවම තියෙනවා. ඇයි? වැරද්දට දඬුවම තියෙන්නේ ඒ අය පාලනය විය යුතු හින්දා. ඒක හින්දා කෙනෙකුට තර්ක කරන්න බෑ. මම නෙවෙයි මේක කරේ මට මේක වුණා. ඒක හින්දා මේ මට දඬුවම් දෙන්න මට සමාවක් ලැබිය යුතුයි කියලා අයිතිවාසිකම් ඉල්ලන්න බෑ. ඉල්ලන්න බැරි මොකද? ඔයා එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන්. ඔයාට මේ වෙලාවේ දඬුවම නොදුන්නොත්, ඔයාට මේ වෙලාවේ දඬුවම දුන්නොත්, ඒ දඬුවම හේතු වෙලා ඊළඟ කෙනාට බය හිතෙනවා. ඒක අනාත්ම වශයෙන් වෙනවා. අන්න ඒ සිද්ධිය නැති වෙනවා. දැන් දඬුවම දුන්නේ නැත්නම්. එහෙම. ඒකද වැරද්දක් ඔයාගේ අතින් සිද්ධ වුණේ එක ඔයාට එක්ක කර්මානුරූපයි එක්ක මේ ජීවිතේදී ඇත්තට දැන් අර මට නිකන් මෙහෙම කියන්න ගැහැණු ළමයෙක්ගේ බෙල්ල කපලා මරලා දැම්මා එක පිරිමි ළමයෙක් මේ නැත කාලිනව. එයාත් එක තරහ වුණා කියලා. ලංකාවේ ගැහැණු ළමයි තරහ වෙන හැම පිරිමි ළමයෙක්ම බෙල්ල කපලා මරලා දානවා දැන්. අර පිරිමි ළමයා අසරණද නැද්ද? හරි අපි ඇත්තටම මේ අනාත්ම සංඥාවෙන් ඒක දිහා බැලුවොත් එයා අසරණයි. ඇයි? එයාට වෙන කරන්න දෙයක් නෑ. එයාට මහා ප්‍රබල ඒ හැඟීම උපදවා ගන්න පොඩ්ඩක්. ඒ එයා පිහියකුත් අරගෙන මේ ළමයා ළඟට ඇවිල්ලා අහන්නේ "වා මට කැමතිද?" ඒ අහන්න එන මට්ටම එනකොට ඊට ඉස්සෙල්ලා කොච්චර වතාවක් එදා රෑ එළි වෙනකන් කාලය තුල මෙයා කොච්චරනම් පීඩිත ජීවිතයක් ගෙවන්න ඇද්ද එයා කොච්චර රත් වෙන්න ඇද්ද කොච්චර දැවෙන්න ඇද්ද කොච්චර පිච්චෙන්න ඇද්ද ඔය පොඩි පියංගයෙන් වෙන්නීමකින් අපි මිනිසුන්ට කොච්චර හිතෙනවද ඒකේ උපරිමයක් මෙයාට ගිලයි එයාගේ තුල පාලනය කරගත යුතු සිතුවිලි කිසිවක් උපදින්නේ නැහැ මොකද අතීත භාවිතයක් එයාට ලැබිලා නැහැ කර්මානුරූපව එහෙනම් මහා දරුණු සිතුවිලි එනවා ඒක නවත්තන්න බෑ. ඒකේ ප්‍රතිඵලය තමයි එයා කොච්චර පීඩිතද කියනවා නම් එයා මේ ළමයා මරලා යාව දිනසා ගන්නවා. හරිද? එහෙනම් අපිට තේරෙන්න ඕනේ ඒ ඒ සිතුවිලි දිහාවට අපේ හොඳට හිත යොමු කරලා බැලුවොත් එයාගේ අපිට සාපේක්ෂව ඒක හරීම අසරණ ඊටාම ඊටාම ලොකු අසරණ තත්ත්වයක්. හරි ඒක දැනෙනවා නම් මට මට මේ ළමයට අනිවාර්යයෙන්ම මගේ පැත්තේ කරුණාවක් මෛත්‍රියක්මයි ඇති වෙන්නේ මොනතරම් ලෝකේ කවුරු වැරද්ද කරා. ඒකෙන් සැනසෙන්නේ පළවෙනියෙන් මාව. නමුත් මගේ පැත්තෙන් මට ලෝක ලෝක නීතිය තුල මේ වගේ වැරද්දක් කරපුවම එයාට දඬුවම් දිය යුතුව තියෙනවා. දඬුවම් දිය යුතුව තේ ජීවත් වෙනවා නම් එයාට දඬුවම් දෙන්න ඕනේ. ඇයි නැත්තම් ඊළඟ එක්කෙනාට එවැනි සිතුවිලිෙද්දී මෙයාට අඩුම ගානේ දඬුවම ගැන මතකයක් ආවනම් මෙයා පාලනය වෙනවා. එහෙනම් ඊළඟ එක්කෙනාට දඬුවම ගැන මතකයක් එන්න ඕනේ. ඒක එන්න නම් මෙයාට දඬුවම දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකත් එක්ක ඔය තියෙන අපේ තියෙන ක්‍රමවේදයේ සිස්ටම් එකේ වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ කොහෙද? තමන්ගේ අභ්‍යන්තරේ. දැන් මම සැනසෙන්න මට සැනසෙන්න ලොකු කාරණාවක් කරනවා. මොහොත් පැහැදිලි ස්වාමීන් වහන්සේ අපිට තවත් ගැටලුවක් මෙන්න මේ ආකාරයෙන් යොමු වෙලා දෙනවා ස්වාමීන් වහන්සේ. සියල තමන්ගේ වසංගයට ගැනීමට නොහැකි බව අනාත්ම සංඥාව ඇති කර ගැනීමේදී සඳහන් කර තිබුණද අත්පා චලනය කිරීම ශාරීරික ක්‍රියාවන් හා සමහර අදිෂ්ඨාන සිදු කර කරන ක්‍රියාවන් අපිට ඕනෑ ආකාරයට සිද්ධ කිරීමට පුළුවන් බව දැනේ. එවිට ඒවා ආත්ම වන්නේ නැතිද කියලා අහලවත් වෙනවා ස්වාමීන් දෙක දෙක අත්වාචාලනය කිරීම සහ අපිට සමහර අදිෂ්ඨාන අරගෙන කරන ඒවා. ඒ කියන්නේ මම හිතන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මම හිතනවා මගේ දරුවා මම වෛද්‍යවරයෙක් කරනවා කියලා අම්මෙක් හිතනවා. සමහර අය කරනවා. එහෙමයි. මම හිතන්නේ ඒ වගේ අදහසක් තමයි ඔය කියන්නේ. දැන් සමහර අය හිතනවා මම හෙට උදේ මම එතන දැන් හිතනවා දැන් මේ දැන් හිතනවා මම හිමින් සැරේ මේ ධර්ම ස්වභාවයෙන් නැගිටලා යනවා කියලා. හිතුවොත් ඒක කරනවා නේද? අර බලන්න මට එතන වචනයක් කියනවා. හිතුවොත් ඒක කරනවා. අපි කියනවා මට හිතුණොත් මම මේක කරනවා. නේද? මේක කරන්න හේතුවට හේතුවක් තියෙනවා. උදාහරණයක් තමයි දැන් මම මගේ දරුවාව වෛද්‍යවරයෙක් කරනවා කියලා මට දත් මිටි කාලා කරන්න පුළුවන්ද? මම ඒකට අවශ්‍ය කරන දේවල් සකස් කරන්න ඕනේ. හරිද? අන්න ඒවා සකස් කරවුවොත් හරියට ඒත් සමහර වෙලාවට ඒක වෙනවා සමහරලාට වෙන්නේ නැහැ. කොච්චර පසුබිම සකස් කරලා දුන්නත් සමහර දරුවන් එතනට ගන්න බෑ. හැබැයි සමහර දරුවන් එතනට ගන්න පුළුවන්. අම්මා කෙනෙක් ඒක සකස් කරලා දුන්නාට පස්සේ ඒක වුණොත් ඒ අම්මට හිතෙනවා මේක මගේ වැඩක් කියලා. හරිද? මේක ලස්සන උදාහරණයකින් මේක පැහැදිලි කරලා මේක මගේ වැඩක් නොවන බව අර බලන්න අදාළ දේවල් සකස් වුණොත් දරුවාට කර්මානුකූලව පිනක් තිබුණොත් ඒ දෙකම එකතු වුණොත් මේක වෙනවා නේද? හරියට මේක මෙන්න මේ වගේ බලන්න අදාළ දේවල් සකස් වුණොත් විතරයි. අදාළ දේවල් සකස් වෙන්නත් සකස් කරන්න ඕනේ කියන අදහස අම්මගේ මනසේ තියෙන මනසින් එන්න ඕනද නැද්ද? ඒකත් එන්න නම් අතීතය දැනගෙන තියෙන්න ඕනද නැද්ද? තිබ්බොත් විතරයි නේද එන්නේ? එහෙනම් අතීතයේ ඒ දරුවෙක්ව වෛද්‍යවරයෙක් බවට පත් කරන්න යාව එයාට හසුරවන්න ඕන ආකාරය දැනගෙන තිබ්බොත් විතරක් ඒ දෙමව්පියන්ගේ හිත වලින් ඒක එනවා. එහෙනම් එතනක් තියෙන කොන්දේසියක්. ඒක ඇත්තටම කරනවද වෙනවද? වෙන්නේ පරණ දේවල් හේතු වෙලා. ඒක වුණාට පස්සේ මේ දේවල් සිද්ධ කරනවා. මේ දේවල් සිද්ධ වුණොත් සමහර විට මේක වෙනවා සමහර විට වෙන්නේ නැහැ. හරියට ඒක එන්නේ හැම වෙන තැනයි අපිට මේක ආත්මය කියලා හිතෙන්නේ. මේ බලන්න මේ වෙන හැටි කන්දක් උඩ කොටයක් තියෙනවා. පල්ලෙහාට ගලන ගඟක් තියෙනවා. ගඟ පල්ලෙහාට ගලනවා කියන්නේ ස්වභාව ධර්මයේ නීතියක්. දැන් මට මේ කොටේ පල්ලෙහාට ගේන්න ඕන වෙලා මම කොටේ දානවා ළඟට. දැන් පල්ලෙහාට එනවා. මම පල්ලෙහාන් ඇවිල්ලා ගන්නවා. දැන් කොටේ ගෙනාවේ මන්ද? නෑ කියන්නත් බෑ ඔව් කියන්නත් බෑ. මගේ වැඩක් කියන්නත් බෑ මගේ මං ගෙනාවෙත් නෑ හැබැයි. ගේන විදිහට වැඩ ටික වුණොත් කොටේ එනවා. හැබැයි කොටේ මගදී හිර වෙන්න පුළුවන්. නේද? හිර වුණේ ඒව මට කරන්න දෙයක් නෑ. හිර වුණේ නැත්තම් මොනවත් උනේ නැත්තම් එනවා. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ නීතියක් තියෙනවා. ඒ නීතියට අනුකූලව මං යමක් කරොත් ඒක වෙනවා. එතකොට සබහා ධර්මයේ නීතියක් තියෙනවා දරුවෙක්ව අධ්‍යාපනයෙන් ඉහළ තැනට යවා ගන්න නම් එයාගේ මානසිකත්වයේ සිහිය නුවණ වීරිය අදිෂ්ඨානය ඒවා සහ කර්ම කියන ඔක්කොම වුණොත් ඒක වෙනවා. අපි තමු කර්ම කියන්නේ කොටේ මැද හිර වෙන එක කියලා. මට කරන්න තියෙන කොටේ ගඟට දාන එක. හරි ඒ වගේ මම මේකට අදාළ ඔක්කොම ටික කරා කරපු ගමන් මේ ළමයා ඇත්තටම කර්මානුරූපවත් මෙයාට මේක තිබුණා මේක වුණා. එතකොට මං ගන්නෙ මොකද්ද? මම මේක කරා කියලා. ඒක තමයි ඔය කියන්නේ සමහර දේවල් අපි කරනවා වගේ අපිට දැනෙනවා. ඒකෙන්මයි අපිට ආත්මීය හැඟීම ඇති හරිද? මේ අත උස්සන්න නම් මට හිතෙන්න ඕනද නැද්ද? මේ බණ ටික කියන්න නම් කාරණා ගොඩාක් එකතු වෙන්න ඕනද නැද්ද? මම මේක ඉගෙනගෙන තියෙන්න ඕන, මම අත්දැකලා තියෙන්න ඕන, ගුරුවරුන්ගෙන් අහගෙන තියෙන්න ඕන, මතක තියෙන්න ඕන, මේ අවස්ථාව ලැබෙන්න ඕන, ප්‍රශ්නේ අහන්න ඕන, මේව ඔක්කොම එකතු වෙලා සිද්ධ වෙන ප්‍රතිඵලයක් තමයි. මෙතෙන්ට වෙලා මේ මේ අනාත්මය ගැන දන්නේ නැති කෙනෙක්ගෙන් මෙතෙන්ට වෙලා කලින් අහගෙන නැති කෙනෙක්ගෙන් තියලා තියලා තියලා තියලා ඇහුවට හරියනවද? මෙතනින් එන්නේ නැහැ. ඒක වෛද්‍යවරයෙක් නොවන කෙනෙක්ගෙන් ගිහිල්ලා බෙහෙත් තරම් හරියනවද? සංඥා වෙන්නේ නැහැ. නෑ ඔක්කොම හේතුඵල ධර්මකට අනුව සිද්ධ වෙන්නේ ප්‍රායෝගිකව ගත්තොත්. එහෙමයි සවනස. සවනස ඊළඟ ගැටලුවත් මම හිතන්නේ ඔබ වහන්සේ අදහස් දක්වන අතරතුරේ මේ ප්‍රශ්නකට පිළිතුරු ලැබෙන්නට ඇති. හොඳ නරක කියා Tamanගේ දරුවෝ හොඳ නරක කියාදී Tamanගේ දරුවන් හොඳින් සකස් කර ගන්නට හැඩගසා ගන්නට පුළුවන්. ඒ අපට ඕන ආකාරයට සකස් කිරීමක් නොවන්නේද? එසේනම් මේ ආත්මීය වන්නේද? කියන කාරණාව මම හිතන්නේ. කලින් උත්තරයක් උත්තරයක් ලැබුණා. ඉතින් ඒකදී අර අපි බලාපොරොත්තු වෙන ආකාරයකුත් මම මෙතෙන්දි කියන්නම්. මේකට වෙන උත්තරයක් දෙන්නම්. හොඳ නරක කියලා දීලා ළමයි හදපුවාම සමහර අයට බලාපොරොත්තුවක් තියෙනවා මම මම මෙයා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් කරන්න ඕනේ, ඉංජිනේරුවෙක් කරන්න ඕනේ කියලා. ඉතින් එතෙන්දී අපිට තේරුම් ගන්න තියෙන එකම දෙයයි හොඳ නරක කියලා දීලා ළමයෙක් හදනවා කියන්නේ වතුර පොහොර දාලා ගාන්ට වෙලාවට අවුවේ තියලා වැස්සේ තියලා පින්නේ තියලා මල් පැලයක් හදනවා වගේ. අපි එහෙනම් හොඳට මල් පැලයක් සාරව හදාගත්තා කියන්නකෝ. දැන් ඔන්න උත්සවයක් ඇවිල්ලා. උත්සවයේ හෙට තියෙන්නේ. මම මල්පැය ළඟට ගිහිල්ලත් කියනවා මම තමයි වතුර දැම්මේ මම තමයි පොහොර දැම්මේ මේ තමයි මට අවශ්‍යම වෙලාව. හෙට වෙනකොට මල් පහක් පුප්පන්න ඕනේ කියලා එහෙම කියනවා. කියන්නේ නැහැ කියනවා තියා එහෙම හිතෙන්නේවත් නැහැ. ඇයි හිතෙන්නේ නැත්තේ? ඒකේ මල් පුප්පන අයිතිය මටත් නැහැ ගහටත් නැහැ. ඒක ක්‍රියාවක්. ඒක සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ සියලු දේ සකස් කරලා දුන්නත් වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් නැත්නම් අදාළ පැත්තට වැටෙන එකේ අයිතිය ඒ ළමයාටත් නෑ මටත් නෑ යාට තව කර්මානුරූප ආදී වෙනත් දේවල් ටිකක් තියෙන හින්දා මට ඒක අදාළ නෑ එහෙනම් මං කරන් තියෙන්නේ මොකද්ද මගේ සමාජයේ මගේ ළඟ ඉන්න අයට කළ හැකි සියලු යුතුයම යුතුයම කරලා ප්‍රතිඵලය ලැබුණොත් බාර ගන්නවා නොලැබුණත් බාර ගන්න අපේක්ෂාවෙන් හරිද ඒයි බාර ගන්න වෙනවා. අපි එහෙම නෑ මේක දත දත කඩින් හපාගෙන මේක උනේ නැත්තම් මගේ මරණය කියලා හිතාගෙන නේද මේක කරනවාමයි කියලා මේකේ තේරුම සැලසුම් නැතුව ජීවත් වෙන්න කියන එක නෙමෙයි. සැලසුම් තියන්න බෑ. ඇයි වතුර දාන්න ඕන, පොහොර දාන්න ඕන, අවුවේ තියන්න ඕන. එහෙනම් සැලසුම් තියෙනවා. මොකද ප්‍රතිඵලය පිළිබඳ තණ්හාව නැති වෙන්නේ. ප්‍රතිඵලය පිළිබඳ තණ්හාව නැති ප්‍රතිඵලයේ අයිතිය මටවත් එයාටවත් ගන්න බෑ. ඒකේ තියෙන පීඩන ගොඩ අඩු කරගන්න පුළුවන්. මෙවැනි සිතුවිලි වලට අපේ ජීවිතය සකස් කරගන්න. සමනස අපිට ලැබිලා තියෙන කාල වේලාව අතර නිමාවට පත් වෙන නිසා අපි වැඩසටහන නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ අවසාන වශයෙන් මම කැමතියි තවත් එක් ගැටලුවකට ඔබ වහන්සේගේ අවධානය යොමු කරනවා නම් සිත පාලනය කරන්නට යයි බුද්ධ දේශනාවේ සෑම විටම සඳහන් කර තිබෙනවා එවිට ඒ පාලනය එවිටම පාලනය සිදු කරන්නේ ආත්ම වශයෙන් නොවේද කියලා තවත් ප්‍රේක්ෂකෙන් අපෙන් අහලා තියෙනවා කෙටි උත්තරේ මම එහෙනම් මේ අද අද කතා කරපු ඔක්කොම ඕනේ නැහැ හරිද? මට තිබුණා අපි දෙන්නට එකතු වෙලා එක දිගට කියනවා මෙතෙන්ට ආපු වෙලාවෙ ඉඳන් සිත පාලනය කරන්න, සිත පාලනය කරන්න, සිත පාලනය කරන්න, සිත පාලනය කරන්න කියලා කියනවා. ඉතින් ඒක කියලා ආවන්න තිබ්බනේ කට්ටිය. හරියනවද? එහෙම කිව්වට පාලනය වෙනවද? පාලනය වෙන්න නම් මොනවද වෙන්න ඕනේ? පාලනය කරන විදිහ ගැන උගුරේ ලේ රහ වෙනකම් කියන්න වෙනවා නේද? එහෙම කියනකොට යම් කොටසක් මතක හිටිනවා. ඊට පස්සේ කිය ඒ මතක හිටිය කොටස ඔය කට්ටිය මොකද කරන්න ඕනේ? ආයෙ මං කියන්න වෙනවා මෙනෙහි කරන්න මෙන්න. මං කිව්වනේ අපි පටන් ගන්න ඕනේ ගන්න මෙනෙහි කරන්න කියලා. සංඥාව ඇති වෙන්න නම් භාවනාව කරන්න ඕනේ. නැවත නැවත මෙනෙහි කරොත් සංඥාව ඇති වෙනවා කියලා කිව්වා. නැවත නැවත මෙනෙහි කරොත් සංඥාව ඇති වෙනවා කියන එකත් කියන්න උනාද නැද්ද? ඒකත් ආය ආය කියන්න වෙනවද නැද්ද? ඒ කියපු දේ හේතු වෙලා ওই පැත්තට ඒ සංඥාව එනවා. ඒ කියපු දේ හේතු වෙලා ওই පැත්තට එනවා සංඥාවක් නැවත නැවත මෙනෙහි කරොත් සංඥාව උපදිනවා කියලා. ඒක හේතු වෙලා ඒක වෙනවා. ඒක වුණාට පස්සේ සංඥාව ඉපදුනොත් පාලනය කරනවා නෙවෙයි පාලනය වෙනවා. මේක අපි සම්මතය කියන හිත පාලනය කරගන්න කියලා. ඒ කරගන්න කියන වචන හේතු වෙලා සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන සිද්ධිය බැලුවොත් එතන සිද්ධ වෙන්නේ සිද්ධ වීමක්. එතකොට මේක මම අවසාන වශයෙන් මෙහෙම කියන්නම්. මට මේ ධර්මය මගේ ගුරුවරුන්ගෙන් ඇහෙන්න ඕනේ. ඇහුනොත් විතරයි මෙතන මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඒ ගුරුවරුන්ගෙම මට ඇහෙන්න උන අහගත්ත දේ මතක තියාගන්නවා කියන වචනේ ඇහෙන්න උන. මතක තියාගත්ත දේ මෙනෙහි කරනවා කියන වචනේ ඇහෙන්න උන. මේ ඔක්කොම ඇහුනොත් තමයි මම ඒවා කරනව නෙවෙයි කරන්නේ. ඒ ගුරුවරයාට ඒක ඇහෙන්නේ ඒ ගුරුවරයා ගුරුවරුන්ගේ. ඒ ගුරුවරයාට ඒක ඇහෙන්නේ ඒ ගුරුවරයා ගුරුවරුන්ගේ. ඔය විදිහට මේ ධාරාව මේ ගැලීම ආරම්භය දක්වා අරගෙන ගියොත් ලෝකේ හැමතැනම මේ ගුරුවරුන්ගේ තියෙන සිද්ධියක් තියෙනවා. ඒ ටික ඔක්කොම මෙහෙම එකට ගොනු කර ගොනු කරොත් කොතනද නවතින්නේ? බුදුරජාණන් වහන්සේ. එහෙනම් මට ආද සියලු යහපත සඳහා එන සිතුවිලි ඔක්කොටම හේතුව කවුද? බුදුරජාණන් වහන්සේ. ඉතින් උතුරන්ට ශ්‍රද්ධාව ඇති වෙන විදිහක් නේද? මේ සියලු දේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන පණිවිඩයයි කියන එක අපිට ඇති වුණොත් හැඟීමක්. නේද? පුද්ගල වශයෙන් නෙවෙයි අපිට හැඟීම තියෙන බුදුරජාණන් වහන්සේ ගැන මහා ශ්‍රද්ධාවක් උපදිනවා. ඉතින් ඒකින්ද ධර්මයේ නිවැරදිව භාවිතා කරනකොට ශ්‍රද්ධාව උපදිනවා. ඇත්තටම මෙහි අවසාන ප්‍රතිඵලය ඒකයි කියන්නේ සෝවාන් පරස්ත පුද්ගලයාට අචල ශ්‍රද්ධාවක් තියෙනවා කියලා. අවබෝධය නිසාවෙන් ඇතිවන ශ්‍රද්ධාව කැඩෙන්නේ නැහැ. හොඳයි බොහොමත්ම පැහැදිලි ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අනාත්ම සංඥාව පිළිබඳව මේ ප්‍රත්‍යක්ෂ ආදේශනා මාලාවේ 23 වෙනි සතියේ අනාත්ම සංඥාව පිළිබඳව අනාත්ම සංඥාව ගැන එතකොට අනාත්ම භාවනාව වැඩිීමේදී සිදුවන මතුවන ගැටලු වලට ඒ සියල්ලටම විසඳුම් ලබා දෙන්නට ස්වාමින් වහන්සේ කටයුතු කරන ලැබේ විශේෂයෙන්ම අපේ ශ්‍රාවකයන් අපේ ප්‍රේක්ෂකයන් අපට ඒවා තිබෙන ගැටලු ඇසුරෙන් තමයි මේ ප්‍රශ්නාවලිය අද දවසේදීත්